නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමංච භික්කවේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං භික්කවේ සත්තානං ඒවා ඒවං ඉච්ඡා උප්පජ්ජಂತಿ අහෝ වත මයං ජරා ධම්මා න අස්සාම නච වතනෝ මයං ජරා ධම්මා ආගච්ඡේයාසි ඉදම්පි යම් යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං නඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං තීති කෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි යෝගාචර උපාසක මහත්තුලුත් සම්බන්ධ කරගෙන සත්‍යපතා පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ ජීවතාවෙත් මේ වාගේම මාතෘකාවක් තියාගත්තා. ඒ අනුවමයි මේ දෙවන කොටසක් වශයෙන් අද මේ ඉදිරිපත් කරගත්ත පාලි පාඨය ඉදිරිපත් කරගත්තේ ඒ ජීවතාවදී අපි ಜಾති ධම්මානං වික්කවේ සත්තානං ඒවා ඉච්ඡා උපජ්ජන්ති කියලා ඒ ಜಾති කියන පදේ වෙනකොට අද ජරා කියන පදේ මාරු වෙච්ච එක විතරයි මාත්‍රිකා පාඨයේ පාළිය පැත්තෙන් බලනකොට තියෙන වෙනස. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ කාරණා සියල්ලම මේ පරිවේ මේ පරිච්ඡේදයේදී සංග්‍රහ වෙන්නේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන දුක්ඛාරය සත්‍යයේ එක පාඩයක් විස්තර සවිස්තර වශයෙන් ඉදිරිපත් කිරීමටයි. ඒ දුක්ඛාරය සත්‍ය ඇතුළත් වෙන්නේ සත්‍ය පබ්බේත සත්‍ය පබ්බේයි කියවෙන්නේ ධම්මානුපස්සනාවට ධම්මානුපස්සනාව වෙන්නේ සතර සතිපට්ඨානයන්ගෙන් අවසාන සතිපට්ඨාන. ඉතින් අද අපි ඉන්නේ 71 වෙනි වතාවේ 71 වෙනි පැයි 71 වෙනි සති. ඉතින් දනකොට අපි ඒ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියන මේ පාඩේ තමයි ධර්ම දේශනාවේ මූලිකම අදහස වශයෙන් අපිට ඉදිරිපත් කරගන්න තියෙන්නේ. එයි මේ ධර්මානුපස්සනාව විස්තර සහිත මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ කොටස එකින් එක එකින් එක එකම ධර්මතාවය තමයි ඒ සඳහා නිදර්ශනගෙන හරපාමි විස්තර මෙහෙම ස්වභාවයක් තියෙනවා සරුවච්චන් වහන්සේගේ මේ පටිච්ච සමුප්පාද දේශනාවල පටිච්චසමුප්පාද ඉස්සල්ලාම පටිච්චසමුප්පාද කියන්නේ මේකයි. මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මෙත නොවන්නේ ආදි වශයෙන් දේශනා කරලා ඒකට අදාළ පුරුක් 12ක් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වාගේම පටිච්ච සමුප්පන්න භාවයක් මේ ඉදම් කතමංච භික්කවේ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං මහණෙනි මේ යමක් කැමැති වෙයිද ඒ නොලැබීම නම් දුකකි කියන මේ කාරණාව පටිච්චසමුපාදයෙන් ලැබෙන පිටුහලක් ඇතුව එක එක පුරුක් වලට බහාලමින් දේශනා කරන විලාසය කොයි මෙතන මේ ගෙන හර දක්වන්න හදන්නේ එයිනොත් පටිච්චසමුපාදේ පවා මුලදී මුලදී ගත්තොත් අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදී කියන කොටස් සාමාන්‍ය දිනදා ජීවිතයේ ව්‍යවහාරේ ඇත්තේ නැහැ. ඒක සාමාන්‍ය බෞද්ධයාට උනත් ගම්භීර කොටස්. නම් අවසානයේ දක්වන ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන එක නම් එදිනදා ජීවිතේ බොහෝමත්ම ප්‍රකටයි. ඒක තමයි මිනිස්යා ආගමට හෝ ධර්මයට හෝ අදින තරමට පෙළෙන දේ. එතෙන්ට එන්න අර ගැඹුරු තැනක ඉඳලා තමයි විස්තර කරගෙන එන්නේ. අනිත් පැත්තට ඒ හොඳටම දන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනසි පැත්තේ ඉඳලා අවිද්‍යාව දක්වාම ආපස්සට යන ක්‍රමයක් අනුරූප ප්‍රතිලෝම ප්‍රතිලෝම අනුලෝම වශයෙන් දේශනා වෙනවා. මේකේ තියෙන්නේ අර පටිච්චසමුප්පාදේ වගේ ආරයක් ගත්තොත් අනුලෝම ක්‍රමේ. ඉස්සල්ලාම ಜಾති ධර්මයේ පෙන්ලා දීලා ඒ ಜಾති ධර්මයේ සම්බන්ධවම මේ වාක්‍ය ඛණ්ඩයමයි දේශනා පාඨයේ වතේ සඳහන් වෙයි. බුද්ධ වචනේ වතේ. එතනදී සඳහන් වෙන්නේ කතමංච බික්කවේ යම් පිච්ඡංග ලබති තම්පි දුක්ඛං. මහණෙනි මේ යමක් තම කැමැති වේදී නොලැබීමේ දුක නම් කුමක්ද? ಜಾති ධම්මානම් බික්කවේ සත්තානං ඒවා ඉච්ඡා උපජ්ජන මේ ಜಾතිය පිළිබඳව සත්වයාට මෙන්න මෙහෙම කැමැත්තක් පහළ වෙනවා. අහෝ මත අහෝ වත නමයා ಜಾති අස්සාම අනේ අපිට ජාතිය නොවේවා කියලා කැමැත්තක් පහළ වෙනවා. නචවතනෝ ಜಾති ධම්මා ආගත්‍ය යාති. අපට මත්තර ಜಾති ධර්මේ නොවේවා කියලා. නමුත් මේක අපි එදා මතක් කරගත්තා කියලා කිව්වට විස්තර කරලා දුන්නාට කවුරුවක්වත් මේක පිළිගන්නේත් නැහැ. මෙහෙම ඉච්ඡාවක් බොහෝ මිනිස්සු ඉන්න බොහෝ තත්ත්වෙින්ද ඇත්තෙත් නැහැ. නමුත් ඒකට අපි දැන් පැයක් ගත කරලා තියෙනවා. ගිය සුමානි පැයක් ගත කරලා තියෙනවා. ඒ જાතිය පිළිබඳව අපිට જાතිය නොයේවා අපකරා જાතිය නොපැමිණේවා කියලා ඉච්ඡාවක්වත් කැමැත්තක්වත් මේ සංසාර වටේ ගමන් කරන සත්‍යයන් කෙරෙහි නැහැ. මේ සාමාන්‍ය විවහාර භාෂාවෙන් මේ කතා කරන්නේ. ඉතින් එහෙමනම් එහෙම සත්වයින්ට නකෝපනේතං ඉච්ඡාය පත්තබමහනි එහෙම මට ಜಾති ධර්මය නොවේවා අප ಜಾති ධර්මය අපට ළඟා නොවේවා ಜಾතිය දුක නැත්තෝ වෙත්වා කියලා මිනිස්සුયો සත්වෝ කැමති වුණාට ඒක ලැබෙන්නේ නැහැ කැමැත්ත පමණින් ලැබෙන්නේ නැහැ කැමැත්ත පමණක් ඒ ලබා ගන්නමාදී ඒකත් මේ යමක් කැමැති වෙයිද ඒ නොලැබීමේ දුකට වැටෙනවා නමුත් මේක හාස්‍ය පැත්තක් කියනවා මේ ಜಾති ධර්මයේ මත වේවා කියන මිනිස්සු සත්වෝ නම් ඕන තරම් හොයන්න පුළුවන්. මට අහවල් જાතියේ උප්පත්ති වේවා නැත්නම් ඉපදුනාට පස්සේ මට අහවල් જાතිය රැකියාවක් වේවා. අහවල් જાතියේ ජීවනෝපායක්. අහවල් જાතියේ විදියට ජීවත් වෙන්න ලැබේවා කියලා අර මේ ඔක්කාන්ති කියන જાතියම නෙවෙයි සාමාන්‍ය විවහාර භාෂාවෙන් જાති ගොඩක් මිනිස්සුන්ට අවශ්‍යයි. නමුත් ඒ જાති හම්බෙන්නේ නැතිවට ඒ දුකක් තියෙනවා. අන්න ඒකට කියනවා ගේහසිත දෝමනස්සය කියලා. මේ බුදුහාමුදුරුව මතක් කරන මුලින්ම කතා කරපු අර සංසාරේ පැත්තෙන් බල්ලා જાතිය දැන් යෝගාවචර පිරිසක් නැත්නම් අරණ්‍ය වාසී භාවනා කරන සංඝයා වහන්සේලා පිරිසක් වෙච්චාම ඒ අත්තන්ට මේ අහෝවතමයන් න જાතිය ධම්මා දාති අස්සාම කියන එක පහළ වෙන්න ඉඩ තියෙනවා. විජාති නිසයි සුතමේ වශයෙන් හෝ මේ දුක එන්නේ කියලා දන්නවා. භාවනා කරනකොට සමහර විතක වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඇති වෙන්නේ ඉඳ තියෙනවා. මේ ಜಾති නිසයි මේ සේරම ඒ නිසා ಜಾති නැති වේවා කියලා. එතකොට නමුත් ඒක කැමැත්ත පමණින් ලැබෙන්නේ නැතිනකොට එතකොට ඇති වෙනවා නිස්සරණ සිත දෝමනස්යක්. අපි මේ ජීවිවල අතහැරලා ඥාති වට මේ භෝග වට අතහැරලා ඇවිල්ලා පූර්ණ කාලීනව මේ ಜಾතිය නොවේවා කියලා අවංකව භාවනා කරත් අවංකව ප්‍රාර්ථනා කළත් අපිට ඒක ලබා ගන්න අමාරුයි. එතකොට එනවා නිස්සරණේශ දෝමනස්සේ මේ සතිපට්ඨාන සඳහන් කරන්නේ අන්න ඒකයි. මුත් ලෝකේ ලොංගක් જાති බලාපොරොත්තු වෙන ඉන්නවා ඒව හම්බෙච්ච නැතිවචාම එහෙම අnder ලෝකෙකුත් කියනවා ඒක තමයි ගේයසිත දෝමනස්සේ කියලා සඳහන් කරන්නේ. ඒ නිසා යෝගාචර පිටක් වෙච්චාම මේ දෙකම දාන්න. මොකද ඒත් ඔය ගියව ගත කරපු කාලේ යම් යම් දේවල් යම් යම් જાති බලාපොරොත්තු වුණා. මේ දේවල් හම්බෙච්ච නැති වෙච්චාම අඬා වැටිච්ච හැටි දාන්න. අර මේ රබින්ද්‍රනාත් tagore මහත්තයාගේ තුමාගේ කවියක තියෙනවා මම තපත්තු ඉල්ලලා ඇඬුවා. තපත්තු නැතුව පස්ස පැත්තෙන් රූටන මිනිහෙක් දකින්න තාක්ක. කකුල් දෙක නැති මිනිහෙක් දකින්න තාක්කල්ම සපත්තු ඉල්ලගෙන ඇඬුවා. ඒකත් ඉල්ලපු දෙන්න ලැබෙන දුකක් තමයි. නමුත් කකුල් දෙකක් නැති මිනිහා දකින්නකොට නම් අමුතු අපි මේ මොනවටද අඬන්නේ කියලා තේරෙනවා. ඒක කකුල් තියෙන නිසා නෙවෙයි. සපත් විල කකුල් දෙකක් නැතුවත් උපදින්න පුළුවන්. එහෙම වෙච්ච දහසට අපි මොනවද කියලා දඬා. නමුත් අර මනුස්සයා අඬන්නේ බොහොම ජයතර පස්සේ රූට් එකගෙන ගිහිල්ලා එංග ආකාර ජීවත් වෙනවා. අන්න ඒ වගේ දෝමනක්ෂයක් නෙවෙයි මේක කතා කරන්නේ. මෙතන කතා කරන්නේ මේ ජාතිය කියලා මේ යෝගාචර නැත්තම් නියම සම්‍යක් දෘෂ්ටික පිළිදලා හොඳ අවංගව ජීවිත පරිත්‍යාගය කටයුතු කරන කෙනෙක්. නමුත් ඒක ලැබෙන්නේ නැහැ. නමුත් මේ බණකදී දුෂ්කරතා දෙකක් පාන එකක් තමයි ජාතිය නොවේවා කියලා ප්‍රාර්ථනා කරන පුරුද්දක්වත් නැති ලෝකෙකට මේ ධර්ම මාත්‍රකව හඳුන්වා දීම දුෂ්කරයි. මේ වගේ පිළිසකදී එච්චර දුෂ්කරතාවක් වෙන්නේ නැති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒ වගේම මේ වෙනකොට පැයක් එකට කතා කරලා තියෙනවා. ඊගාවට අද අරගෙන තියෙන්නේ ජරා ආධාරකේ. ජරා ධර්මයේ පිළිබඳව නම් මට අහෝවතමයන් න ජරා ආගත් අස්සාම අනේ අපිට ජාතිය ජරාව මතු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඕන තරම් දැක ගන්න පුළුවන්. නචවත නෝ ජරා ධම්මා ආගච්ඡයි ආගච්ඡ ආගච්ඡිස්සාති මට අපිට මත්තද ජරාව නොවේවා කියලා ප්‍රාර්ථනා කරනකොත් ඕන තරම් දැක ගන්න පුළුවන්. නමුත් අපි අර කලින් කියාවුතාට යෝගාවචරෝ දැනගන්න උත්සාහ කරන සරුවචන් වහන්සේ විසින් ලෝකයට පෙන්වන්නට අනුශාසනා කරන්න උත්සාහ කරන මේ ජරාව ඇති වෙන જાතිය නිසාය කියන පටිච්චසමුප්පාද කොටස ඉතාමත්ම දුෂ්කරයි කෙනෙකුට හේතු ගන්නට. උගව දෙනකොට අවශ්‍ය කරලා තියෙන જાතිය තියාගෙන ජරාව නැති කරන්නේ. ජාතිය දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම මතර බලාපොරොත්තුත් වෙනවා. එහෙම නැත්නම් ඒ ජාතිය නොවේවා කියන කැමැත්ත නැහැ. නමුත් බොහෝම තදට බලවත්ව ප්‍රකාශිතවත් අප්‍රකාශිතවත් නැත්නම් වාග් ප්‍රණිදාය මනෝ ප්‍රණිදාය වශයෙන් හොඳට පේන නම් මේ ජරාව නොවේවා කියලා ඉල්ලන ඉල්ලීම. එතනදී නම් ලොකුම වෛද්‍යවරයාටත් ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරයාටත් කිසිම පැකිලීමක් නැතුව අනික් අත්තන්ට වගේම මේ ජරාවටපත් වෙනවා. ඒකයි කියවන තියෙන නොමරෙන වෙදෙක් නැහැ. ජරාවටපත් නොවන මොනම කෙනෙක්වත් නැහැ සර්වචන් වහන්සේත් එච්චරමයි. 80 අවුරුදු වෙනකොට ආනන්ද සෝවාන්ති මතක් කළා කියලා මේක ජජ්ජර සකට. ජරාවෙන් ජරාවටපත් වෙච්චි කරත්තයක් වගේ ගල්වල පාර කියන පරවන බර කරත්තක් වගේ එහාට ජරබරස් ගන්නවා මෙහාට ජරබරස් ගන්නවා යන කිසිම කෙනෙකුට කිසිම ස්පාසුවක් නැහැ. ඉතින් එහෙමනම් මෙච්චර වටින කර්මයක් දේශනා කරන තරම් සර්වඥතා ඥාණයටපත් වෙච්ච ඒ උත්තරමයන් වහන්සේටත් මේ ජරාව තියෙනවා නම් අපිට කල්පනා කරන්න වෙනවා කුමක් නැති කිරීමෙන්ද ජරාව නැති කරන්න පුළුවන් වෙන්නේ. වනේ නම් කියන්නේ ඒව ප්‍රාර්ථනා වෙච්ච පමණින් මේක එන්නේ නැහැ. ඒ නිසා දුකයි. නමුත් එහෙම ප්‍රාර්ථනා නොකර හෝ එහෙම සොයා නොබලා ප්‍රයත්න නොකර ප්‍රතිපදාවට නොනංව කවමදාකවත් මේක ලබන්න බෑ කියන එක දැන් මේ බුද්ධ ශාසනයත් ඔය ලංකාව වගේ අපි ඉන්න රටේ දැන් අවුරුදු 34කට ඉස්සෙල්ලා බර ගාණක් නැත්නම් සමස්තයක් වශයෙන් පිළිගෙන හිටියා. කොහොමඩක්වත් බෑ ජාතිය නම් නැති කරන්න. නිවන් දකින්නම් බෑමයි. නමුත් පුළුවන් ක්‍රමයකට දේශීය වෛද්‍ය ක්‍රමේ හෝ බටහිර වෛද්‍ය ක්‍රමේ ජරාව නැති කරන්නම් බර ගාණක් පෙළ වෙනවා වායවැය සෑහෙන පැය ශීර්ෂයක් වැය කරනවා නැති කරන්නේ. නමුත් නැති කරපු දෙයක්වත් නැහැ. ඒ නිසා මේ ජරාව පිළිබඳ ප්‍රශ්නෙට යනකොට අපි වාගේ පිරිසක් මේ සඳහාම පූර්ණ කාලින නිරුදා කටයුතු කරන පිරිසක් හොඳට කල්පනා කරලා දැනගන්න ඕනේ මේ ජරාවට හේතුව ජාතිය. එය අපි එදත් මේ ජාතිය පිළිබඳව අමාරු නමුත් කරුණු දැක්වීම මත කරනකොට පරිසම්බිදා මාර්ගයේ මුංචිතු සම්මේතා ඥානය සම්බන්ධ කරපු ඒ දේශනා පාඩේ සඳහන් කළ තිබුණා මුංචිතු කම්මිතා පටිසංකා සම්නිඨානා පඤ්ඤා සංඛාරෝපේක්ඛා ඥානං කියලා ඒ මිදීමේ කැමැත්ත කියලා එකක්. හොඳටම බලවත් විපස්සනාවට ආවට පස්සේ මේ හෝද හෝද මඩේ දාන ක්‍රමී අවතුරේ ඉරියඳින්නා වාගේ මේ කරන අපි ජාතිය ජරාව නැති කිරීමට ව්‍යාධි නැති කිරීමට මරණ නැති කිරීමට ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කිරීමට මේ කරන ප්‍රයත්නය මොනතරම් නිෂ්ඵල දෙයක්ද කියලා හුත්තටෝම බලවත් මේ විපස්සනාට පත් වුණාට පස්සේ මේ සියල්ලම ජාතියක් සහිතව සියල්ලෙම මිදීමේ කැමැත්තක් පහළ වෙනවා. ඒ කැමැත්ත එන්නේ මේ හුදු බයකට හෝ එහෙම නැත්නම් ද්වේෂපදණං වෙච්ච හිතකේ නෙවෙයි හොඳ ඥාන සංප්‍රයුක්ත හිතකේ කර්ම කාරණා දැකලා පින පිළිලා පාරමිතා පිළිලා එතකොට ඒ ඇති වෙන මුංචිතු කම්මිතාවේ මිදීමේ කැමැත්ත කරන එකක් නෙවෙයි කෙරෙන එකක් ඉතින් පහළ වෙනවා මිදීමේ කැමැත්තක් ආන්නේ කැමැත්ත නම් හැබැයි නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං කියන විදිහට මේ කැමැත්තකින් බලාපොරොත්තු විය යුත්තක් නොවන්නේ නොවේ. ඒක බින්දිලා බලාපොරොත්තු සොම්වීමක් නොවෙන්නේ නොවේ. සමහර වෙලාවට මුංචිතුකම් මෙතා පැනපු නැත්තඳ ගෝත්‍ර භූඥාණයෙන් එහාට ගියාම මේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් දුකින් වෙන් වෙච්ච ස්වභාවය දැක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒකට ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියලා එහෙම පාරමිතා ශක්ති නැති, එහෙම ප්‍රතිපදා පුරුපු නැති, එහෙම ස්වභාවයෙන්ම මුංචිත කම්මේ පහළ වෙච්ච නැති ඇත්තන්ට ಜಾතිය තියා. ජාතියවත් තේරුම් ගන්නේ නැතුව වෙන පැත්තකින් කියනවා. ජරාව ගැන ප්‍රාර්ථනා කළාට මට නොවේවා කියලා කවදාකවත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය සංග්‍රහ පොත්වල පෙන්ලා දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් තේරවාදී ක්‍රමයට ගන්නවා නම් මොනම සිද්ධියක් හරි ගත්තාම ඒකට කම්මජ චිත්තජ, උතුජ, ආහාරජ කියලා කාරණා හතරක් <clears throat> හේතු ප්‍රත්‍ය වශයෙන් බෙන්නා ඒක ස්වභාවي සාමාන්‍ය. නමුත් හැම ආගමකම එකතු කළ දේවල් සංග්‍රහ කරලා බැලුවොත් සමහරු මේක මෙට සමානව නමුත් මෙට විස්තර ක්‍රමයකට මතක් කරනවා දෙවියන් වහන්සේ කැමැත්ත හැටියට ජරා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආරෙට දෙමාපියන්ගෙන් ආපු ඥාන ශක්තිය නිසා ජරාව වීම නොවේ වෙන්න පුළුවන්. ඒ වාගේම කර්මය නිසා ජරාව වීම නොවේ වෙන්න පුළුවන්. ඒ වාගේම පරිසරය නිසා ඉන්න පරිසරය නිසා වෙන්න පුළුවන්. හේතුඵල ධර්මතාවය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි හිතනවා නම් ජාතියම නිසාමමයි නැත්නම් ಜಾති ධර්මයේ නිසාමමයි රෝග නැත්නම් මේ ව්‍යාධි මරණ ව්‍යසනම අපි මේ ඇති කරගිය ජරාව ඇති වෙන නිසා කවදාකවත් ජරාවක් ආපු වෙලාවක ඒක ගැන සලකන්න හොඳ නැහැ. ඒ කියන්නේ මොනවා කරන ජාතිය නැති කිරීමටමයි උත්සාහ කළ යුත්තේ කියනකොටත් අපි ඒකාන්තවාදයකට වැටෙනවා. ඒ කවදාකවත් කරන්න බෑ ලෙඩේ චාන් රණින් පෙන්න හොඳ නැහැ. ලෙඩේ චාන් බෙහෙත් කරන්න හොඳ නැහැ. ඒක මොකද ඒක දෙවියන් ආන්තික කැමැත්ත. ඒ නිසා බෙහෙත් කරන්න එපා. ඒක ඒකාන්තයක්. ඒ නැත්නම් අපේ දෙමාපියන් ඉඳලා මේ ලෙඩේ තිබුණා ඒ නිසා කොහොම කෙරුවක් බෙහෙත් කළ වැඩක් නැහැ. ඒ නිසා ඕන නැහැ. ඒ නැත්නම් මේක කර්මේ. ඒ නිසා මේකට බෙහෙත් කළ වැඩක් නැහැ. ඒ නැත්නම් මේ පරිසරයේ හැටි ඍතුව ඕනේ නැහැ. නැත්නම් මේ මම කරපු අකුසල කර්ම නිසා මේ විචාරාවට පත් වෙන එක වැදගත් කරන්න හොඳ නැහැ. ආදිවාසී සම්පූර්ණ ඒකාන්තයකට යනවා. එහෙම එකක් ශාසනයේ සඳහන් අපේ බුද්ධ ශාසනයේ මේ විනය පිටකේ වෙහසක් දක්වන්නේ කියලා වෙනම එකක් කියනවා. ඒ නිසා පැහැදිලිවම මේ ජරාව ඇති වෙච්චාම කල යුතු පිළියම් ක්‍රම තියෙනවා. නමුත් මේ පිළියම් ක්‍රම ඔක්කොම తాවකාලිකයි. මේ පිළියම් ක්‍රම වලින් කවදාකවත් මේක සදාහටම සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. නැති කරන්න නම් ඒ જાතිය නැති කරන්න ඕන. ඒ නිසා මුංචිත කම්මිතා ඥාන විභාගේ පටිසම්භිදා මාර්ගයේ සඳහන් කරනවා මේ ಜಾති ජරා ධර්මය පිළිබඳව මේ වෙන විස්තරය තවත් සවිස්තරව කාට හරි අපි ඉන්න මට්ටමේ හැටියට තේරුම් අරගන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයේ හරුවත් මේ පිටිසක් එකතු වෙච්ච ලාක කොණ්ඩඤ්ඤ මේ මහා මොගල මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ජරා ධර්මයට ජරා දුක ඒ දුකට හේතුව ඒ දුක නැති කිරීම සහ ඒ දුක නැති කිරීමේ මාර්ගය කියලා දෙන්නේ. එතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා මතක් කරන්නේ ජාති පච්චයා ජරා. ජාති නිරෝධෝ චරා නිරෝධෝ. ජාති සමුදයෝ චරා සමුදයෝ. යම් තැනක ජාති ඇති වෙනවනම් ඒ නිසා ඒකාන්තයෙන්ම ජරාව ඒක පදනා කරන්න හැරෙනවා. යම් තැනක ජාතිය නිරෝධ වෙනවනම් එතන ජරාව නිරෝධ වෙනවා. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සඳහන් කරන්නේ ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මතාවල නැති කිරීමේ ප්‍රතිපදා මාර්ගය කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී කියන වෙනොත් ජාති ජාති ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා පෙන්නන. ඒ නිසා අපි අපි මේ විපස්සනා පැත්තෙන් භාවනා කරන පිටසක් පැත්තෙන් බලනකොට ප්‍රධාන හේතු වශයෙන් මෙතනදී ධර්මානුකූලව ගන්න හදනවා ජාති ධර්මයේ නිසයි මේ ජරාදී දුක් ඇති වෙන්නේ. ඒක නිසා ජරාව පමණක් නැතුව පමණින් ප්‍රාර්ථනා කළ පමණින් අපිට කවදාකවත් දුරු කරන්න බලාපොරොත්තු වෙන්න බෑ. ඒ දුරු කරන එක සිද්ධ වෙන්නේ නැති වෙන නිසා දුකක් ඇති වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ජාතිය කෙරෙහි නැත්නම් මේ රෝග මූලයට හිත යොදලා ඒකත් නැති කරන ගමන් සදාහටම සදාකාලිකවම ආය රෝග නොවන තත්ත්වයට යන්න නම් මත්තේ ජාතිය නැති වෙන තත්ත්වයට හිත යොදන්නවා. මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඇති වෙච්චාම ඒ ප්‍රශ්නයේ මූලයේ කරා විවේකීව ප්‍රශ්නේ ඉඳද්දිම ප්‍රශ්නේ පැත්තකට වෙලා ඒක බලලා ඒ මුල සොයා යෑම බුද්ධ ශාසනය නැත්නම් විශේෂයෙන් මේ ථේරවාද බුද්ධ ධර්ම තෝරාගත් ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ධර්මයක්. ඒ ආව ප්‍රශ්නයට කඩා පැනලා ප්‍රශ්නයට ප්‍රතික්‍රියා කිරීම බොහෝ විට ප්‍රශ්නේ වියවුල් කරනවා. මේ ප්‍රශ්නෙට කඩා පැනලා ප්‍රශ්නය පිළිතුර හෙවීම බුදුජානනාංශයෙන් පෙන්නලා තියෙනවා බලු ගතිය කියලා. බල්ලගේ ඇටි එහෙම තමයි ගලක් ගහපුවාම ඒ ගල හපා කරනවා. එළව එළව ගිහලා හපා කරනවා. නමුත් මේක සාපේක්ෂව මේ පටිච්චසමුප්පාද ධර්මයේ අනු හේතුඵල ධර්මයේ අනුව සරුවචනාංශයේ මේ ප්‍රශ්නේ ආපු පළියට ඒ ප්‍රශ්නෙට කඩාවදින් නැතුව ඒ ප්‍රශ්නේ පිළිබඳව හේතු කණු සලකා බලලා මූලයේදී ප්‍රතිකර්ම කිරීමේ ක්‍රමයේද කිව්වේ සිංහ ගතිය කියලා. සිංහා කරන්නේ කාට හරි Tamanට විදිනවා නම් හෝ ගහනවා නම් හෝ ගලක් වැදුනත් ඌේ ගල දිහා බලන්නේ ආපු දිහා බලනවා. බලලා ඒ ඌගේ බැල්ම වැඩෙනකොටම මොන දඩයක් ආරය වුණත් දැක්ක පමණින්ම ඉවරයි. ආය සිංහයාත් එක්ක සටන් කරලා දිනුමක් කියන එකක් නැහැ. ඒ නිසා සිංහයා හොඳට බලලා බලලා හරියට බිදින කෙනාගේ දරයක් අරට පැනපුවාම එතනම කපනවා, එතනම විනාශ කරනවා, එතනම නැසනවා. අන්න ඒ වගේ ජරා ධර්ම ගැන සම්බන්ධ කරනකොට අපිට ಜಾති ධර්මයටයි ජරාවේ ඉඳගෙන සලකා බලන්න වෙන්නේ. ඒ නිසා අර කලින් මම මතක් කළ විදිහට බෙහෙත් නොකර ඒ කල යුතු අනෙකුත් කාරණා සම්පූර්ණම නොකර නිකම්ම නිකන් ඉඳීමේ අත්කිලමතාන යෝගයක් නැත සඳහන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම මේ ජරාව නැති කරගෙන පස්සේ භාවනා කරන්නම් නැත්නම් ಜಾති නැති කිරීම සඳහා කරන ප්‍රතිපත්ති පිළිම කරන්නම් කියලා පූර්ණ තමන්ගේ ජීවිතය ගැන මේ කාමසුකල්ලි ගාණයකට යෙදිලා මේ ලෙඩ තියෙනකොට කරන්න බෑ කියලා සම්පූර්ණයෙන්ම අතහැර දාන ක්‍රමයක් නැහැ. මෙන්න මේ දෙකම දැක්කේ නැත්නම් මේ ජරාව පිළිබඳව මධ්‍ය ප්‍රතිපදා දක්වන්න බෑ. වෙන විදිහකට කියනවා නම් ජරාවක් ඇති වෙච්චාම ඒක පළල්ල විස්තරව හලකා බලන්න ඕන. ඒකත් අපිට පුළුවන් වෙන්නේ අපේම ජරාව ගැන විතරයි. අනුන්ගේ කැමති වෙන එකක් නෑ. අපි ඒත්තන්ගේ ජරාව විග්‍රහ කර කර බලන එකට මොකද එතකොට ඒ අත්ංගේ මත මතාන්තර ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ජරාවක් පත් වෙන ජරාව කියලා කියන දිරනවා. ජරා ජීර්ණතා ඛණ්ඩිචම් පාවිච්චම් වලිත චත්තතා ආයුනෝ පරිහාණ ඉන්ද්‍රියාණං පරිපාකෝ. මේක සෑම මොහොතකම සිද්ධ වෙනවනේ. දරුකුණක් වගේ ජරාවටපත් නොවුනට එහෙම නැත්නම් වමනයක් වගේ ජරාවකටපත් නොවුනට සෑම වෙලාවක මේක සිද්ධ වෙනවා. මේක උත්සන්න වෙනවා ඒ අර කියාපු ආකාරයට ඊශ්වර දෙවියෝ කිවිච්ච නිසා කියලා ඒ අත්ව හිතනවා. එහෙම නැත්නම් මේ අම්මලාගේ තාත්තලාගෙන් ආපු ඥානවල ආරේ දෝෂයක් කියලා අපි සමහර වෙලාවට හිතනවා. නැත්නම් කර්ම දෝෂයක් කියලා අපි හිතනවා. පරිසර දෝෂයක් කියලා හිතනවා. අපිම කළා වූ හේතුඵල ධර්මතාවයක් කියලා හිතන මොන දෙයකින් හොක මේක කිපිච්ච වෙලාව එනකොට අපි මේකට ජරාව කියලා කිව්වට මේ අපි කලින් සඳහන් කරපු අදහස් රාශිය දිහා බලනකොට ජාතිය ජරාව උරුම කරගෙනයි පැවතෙන්නේ. අපි සාමාන්‍ය වර්ණානුසුති භාවනාදී පෙන්ලා දෙනවා පොළවෙන් මතුවෙනා වූ නයිහත් මතුවෙනකොටම ඉස පිට පස් ටිකක් රැගෙන ඉන්නාසේ ජාතියේදීම මේ ජරා මරණ දෙක හිත උඩ තියාගෙනයි සත්‍ය උපදී. ඉතින් අපි හිතනවා මේ උඩින් එන පස් කැල දෙක අයින් කරලා සුද්ධ වූ නයි බිම්මලක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරමටම අන්තවාදී වීම තමයි සුතමේ ඥාණයෙන් අපිට අස් කරන්න පුළුවන් මේ වගේ ධර්ම දේශනාවක්. නමුත් ඒක පිළිගන්න මට්ටමක්. ඒක ඇත්තයි තර්කයේ මේක මේ ඵලයට ප්‍රතිකර්ම කරලා වැඩක් නෑ හේතුවට ප්‍රතිකර්ම කරන්න ඕනේ කියන මට්ටමට යම් කිසි කෙනෙක්ගේ චින්තාමේ වශයෙන්මුත් වෙනසක් ඇති වෙනවනම් ඒක හොඳ සම්‍යක් දෘෂ්ටියකට හේතු වෙනවා. චිත්ත විපල්ලාස දුරු කරනවා. නමුත් ක්‍රියාකාරකම් වල බලනකොට ඒක බොහොම දුර්ලභකම් තියෙනවා. මේකදී අර මං මුලිමුත් මඳහක් අදහක් මතක් කරා අපි මේ විශේෂයෙන්ම තමන්ගේ ලෙඩක් රෝගයක් තමන්ගේ ජරාවක් ආපු වෙලාවක මේව කල්පනා කිරීම අපිට පූර්ණයිද තිබුණාට සාමූහයක් වශයෙන් ජීවත් වෙනකොට අපිට සමහර වෙලාවට අනුන්ගේ ජරා ජීර්ණතා පිළිබඳව සලකා බලන්න වෙනවා ඒ වගේදී පුදුම උණක් හැදෙන්නේ මේ සමහරෙකුට තමන්ගේ දේ පිළිබඳව මේ කියන තර්කයට හේතු ගන්නන්න පුළුවන්. අනුන් පිළිබඳව කටයුතු කරන්න ගියාම පුදුමාකාර පපු කැවුතු උණු වෙන්න පටන් ගන්නවා. උණු වෙන්න පටන් අරගත්තාම අර ලෙඩත් අපහසුටපත් වෙනවා, වෙදත් අපහසුටපත් වෙනවා. මේ අත්ංගේ උපස්ථානයේ නිසා අර මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ වගේ සියල්ල අපහසුටපත් වෙනවා. ඒ නිසා ඒක සමාජ ධර්මයක් පැත්තෙමුත් මේක බලන්න පුළුවන්. විශේෂයෙන්ම සතුටපත්හන් නම් ආරාධනාව තියෙන එකට නෙවෙයි අපිට අපි නැත්නම් මට මගේ ජරා ස්වරූපයක් එනකොට මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක සතිපට්ඨානේ සූත්‍රයේ මුලින්මත් යම් කිසි විදියක දල වශයෙන් කරන හඳුන්වා දීමක් නැත්නම් පෙරහුරුවක් දෙනවා. ඒ මුලින්ම සඳහන් කරනකොට සතිමා විනේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා මෙන්න මේ සම්පජාඤ්ඤය භාවනා කිරීමට පෙර ආතුම තිබිය යුතු ගුණයක් විදිහට පෙන්නනවා. එහෙනම් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන්වත් මේ ඉන්න පිරිස ඒ වගේ කර්මාන්තයකට බැහැලා. මොකටද? භාවනා ජීවිතයකට බැහැලා. එහෙම බහගෙන ඉන්න වෙලාවේදී යම් කිසි ජරා ජීර්ණතාවයක් ඛණ්ඩිච්ඡම් පාලිච්ඡම් වරිත්තස්සදා කියන විදිහට මොකක් හරි අමලියකට කරදරයකට මුහුණ දෙනවා. පරියන්කේ ඉන්නකොට වේදනාවක් එනවා. වේදනාවක් එනකොට මේක ජරා ලක්ෂණයක් කියලා යම් කිසි කෙනෙක් ලොකු නිත්‍ය සංඥාවකින් සුභ සංඥාවකින් බැලුවොත් ඒ වේදනාව පිළිබඳ විශාල බයකටපත් වෙනවා. කුයි දේත් පොඩිවට තමයි පටන් අරගන්නේ මේක නොසලකා හිටියොත් පස්සේ මට මේ මේ විදිහ අමාරු වෙයි දන්නේ නැහැ අන්තභාගට වෙයි දන්නේ නැහැ කොර වෙයි දන්නේ නැහැ බෝවෙන ඉලක්ක වෙයි දන්නේ නැහැ වහාම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අර කෙලස් පරිත ගතිය නිසා වහාම ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා. සැලෙන අස්ලෝක ධර්මයේ සැලෙන ගතියක් තියෙනවා. අන්න එහෙම කෙනාට ආරම්භයේදී මතක් කරලා දෙනවා මේ සම්පජඤ්ඤ හතරක් තියෙනවා මෙන්න මේ සම්පජඤ්ඤ හතර යොදලා බලන්න. තමන් කරගෙන යන වැඩක් භාවනා වැඩ පිළිවෙල අතරමැදි මෙන්න මේ විදිහේ ජරා බාධාවක් පැමිණෙනවා. ඉච්ඡා විඝාතයක් පැමිණෙනවා. තමත්තක් කැමති දෙයක් නොලැබීමේ විඝාතයක් පැමිණෙනවා. පැමිණිච්ච පමණින් අර කරගෙන ගිය වැඩේ සම්පූර්ණයෙන්ම නතර කරලා ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් අපරියන්කේ කඩා ගන්නව වෙනුවට හතර ආකාරයට සලකලා මේකෙදී ක්‍රියාකල යුතු ආකාරයේ බලනකොට නම් හොඳටම සාරිපුත්තු සාංශි මතක් කළා වගේ ව්‍යාජයක් ආපුවාම මේකේ හේතුව තියෙන්නේ ಜಾතියේ කියලා වගේ හේතු හොයන ගතිය වගේ මොනම සද්දයක් ආපු නිසා ආපු වෙලාවක හෝ මොනම වේදනාවක් ආපු වෙලාවක හෝ මොනම හිතවිල්ලක් ආපු වෙලාවක හෝ භාවනාව කැඩෙනවනම් ඒත් ක්‍රියා කරන්න කලින් මේ සම්පජඤ්ඤ හතර හිතේ දාන්න කියලා කියන එතකොට අර මුලට හිත යදවීමේ සිංහ ගතියට යෝගාවචරය පුරුදු කරනවා සාත්තකරම් පජාඤ්ඤේ වශයෙන් ඉස්සල්ලාම කල්පනා කරන්න කියනවා මේ මම මේ පුංචි බාධාවක් නිසා ඇවිල්ලා ඊගාට කරන්න හදන වැඩේ ඇති සාර්ථකත්වය. නැත්නම් තමන් අඩාල කරන්න හදන වැඩේ නිසා ලබන්න හදන වාසිය මොකද්ද? අර්ථය මොකද්ද කියන එක. ගාක් වෙලාවට එහෙම කල්පනා කරලා නෙමෙයි අපි පරියන්කේ නැගිටින්නේ. මොකක් හරි බාධාවක් ආපු ගමන් පාරටම ක්‍රියාත්මක වෙනවා මේ සම්පජඤ්ඤ ක්‍රියාත්මක කරන්නේ මූලයේ හොයන්ට පමා වෙන්නේ නැහැ. එහෙම කෙරුවොත් ඒ වෙන්නේ තමන්ගේ ආත්ම ශක්තිය දුර්වල වෙනවා, දිස්ත්‍රාණ ශක්තිය දුර්වල වෙනවා. ඒ නිසා එහෙම කෙනා පුරුදු කර ගන්න ඕනේ. එහෙම බාහිර දෙයක් පැමිණිච්ච ගමන් ජරාවකට හේතු වෙන දෙයක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. එතෙන්දී ඒ ආබාධක ධර්මයක් පැමිණිච්ච බවත් අතු ගන්න සතුටක් වෙනවා. ඒ සා අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් අවශ්‍ය වෙන නමුත් මහාන කෙනෙක් විදිහට පැවිද්දෙක් විදිහට භාවනා කරන විදිහට යෝගාකාර වචරයක විදිහට ඒක මං විදිහට ජීවිතේට සාරුප්‍යද සැපද සප්පායද කියලා කල්පනා කරන්න. විවේකීව කල්පනා නොකරොත් අපිට අර ගිහි ගති මතුවෙලා එහෙම නැත්නම් අපිට ආරයට පුරුද්දට ආපු දේවල් මතුවෙලා ඕම ලාමක දේවල් සඳහා අපි මේ වටා දේ කැප කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාර්ථක වුණත් අර්ථයක් තියුණත් ඒ අර්ථය සිද්ධ වෙන්න හදාන්නේ සප්පාය ක්‍රමයකින්ද. සාර ශ්‍රමණ සාරූප්‍ය ක්‍රමයකින්ද කියලා සම්පැවිද්දෙක් නම් කල්පනා කරලා බලන්නේ කියලා මේ සම්පජඤ්ඤ හතර විස්තර කරනකොට කියනවා. ඒ දේ දෙකම යෙදුනත් ගෝචර සම්පජඤ්ඤය. මේවා සතිපට්ඨාන සූත්‍රයට වැටෙන වැරද එහෙම නැත්නම් භාවනා ජීවිතයේ මේ මේ උපසම්පදා ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ කඩලා බිඳලා දාන, සිල් කඩලා දාන, තමන්ට නොගැලපෙන නොබිනා තැනකට යනගෙන යන වැඩපිළිවෙලක්ද කියලා ගෝචරා ගෝචර භාවයේ තේරුම් ගන්න. යෝගාවචරයේ පුරුණ ධර්මචනාංශයේ දේශනා කරන මේ සතර සතිපට්ඨාන තමයි ගෝචර භූමිය. මේක අතහැරලත් යන්නේ අපි හිතනවා පරියන්කේ ඉඳ අමාර්ගදා සක්මනට බහිනවා. එහෙමනම් ඒ හතර ඉරියව්වම මේ මේකට ගැළපෙනවා හරි. එහෙනම් සම්පින්න පාත ගමනකට එහෙම නැත්නම් පම් පාසු කරන්නේ එතකොට තමන්ගේ දිනචරියාවට වැඩෙනවා. නමුත් ඒ නොවැටෙන දෙයක් වෙනවා නම් ඒ ගෝචර සම්පජඤ්ඤ අවස්ථාවේ හෝ ඒ පුද්ගලයාට එකෙන් බේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඔක්කොම ඒ කියන්නේ තුනම සාර්ථක භාවයේ තප්පාය සාරුත්‍ය භව ගෝචර භව බැලුවට පස්සේ අසම්මූල මේ ක්‍රියාවලිය ගත්තත් ඒකටත් උත්තර ලැබෙනවා අවසානයේ ජරා ජාති ධර්මයේ හොයාගන්න තැනට යනකම් භාවනා ඉදිරියට تعلق කරන්න මේක යෝගාචර ජීවිතයකට ඊටාම සාර්ථක වෙනවා. ඒක නිසා සම්පජඤ්ඤෝ සති සම්පජානෝ ඒ කියන්නේ සම්පජඤ්ඤ යුක්ත පුද්ගලයන් සම්පජානෝ කියනවා සම්පජානෝ සතිමා කියන කාරණාව මුලින්ම දේශනා කරාට මෙන්න මේ වගේ හේතුඵල ධර්ම හොයන වෙලාවක හොඳට වැටෙනවා මේ මතක් කළපු කාරණාව යෝගාවචර ජීවිතේ විපස්සනාවේ ඉහළ වර්ධනයේදී හොඳටම වැටෙන්න පටන් ගන්නවා. මේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන ආදී කියනා වූ මුල් මුල් ඥානවල මේක ඇත්තටම ආයාසයෙන් කළ යුත්තක්. ගුරුවරු විසින් එළවලා පිටිපස්සේ ඉඳලා රැකලා ආරක්ෂා කළා පිය යුත්තක්. නමුත් අර මුංචිතු කම්මිතා ඥාන වගේ එනකොට යෝගාචරයට හොඳටම තේරෙනවා මේ විදිහට ළමා ගතියටුව වහා කිපෙන සුළු ගතියෙන් මේ විපස්සනා ඥාන මේරිච අවස්ථාවේදී ක්‍රියා කරන්න බෑ ක්‍රියා කළොත් අර වතුර දාහක් කරලා කලයේ බින්ද වගේ නිතරම තමයි මුලට ඇදෙන ගතියක් කියන්නේ. ඒ නිසා එවැනි වෙලාවල් වල යෝගාචරයට සාමාන්‍ය ලක්ෂණයක් වශයෙන් දිගට වාඩි වෙලා ඉන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ මොකද? ඒ පුංචි පුංචි දේවල් ආවට කිපෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් භාවනාවක් වෙනත් පැත්තකින් කියනවා නම් ධර්මානුපස්සනාවට අහු වෙන්නේ නැති දෙයක් ලෝකේ නැති තරම්. කායනුපස්සනාව කරනකොට නම් චිත්තානුපස්සනාවත් නැත්නම් හිතේ කරදරයක් ආවත් ලෙඩක් කරදරයක් විදිහට තමයි පේන්නේ. කායනුපස්සනා චිත්තානුපස්සනා දෙකටම ගියාට පස්සේ නම් හිතවිලිත් භාවනා කරන්න ඕනේ. හිතවිලි එන බව දැනගන්න ඕනේ කියලා තේරෙනවා. ඊගාවට වේදනානුපස්සනාව වේදනානුපස්සනාවත් එහෙම. චිත්තානුපස්සන. අන්තිමට ධම්මානුපස්සනාට ගියාට පස්සේ එන එන සෑම දෙයක්මයි. අර කියන ගෝචර සම්පජඤ්ඤයට ලක් කරගෙන හැම දෙයක්ම මෙනෙහි කරන්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයා තුළ මේ මුචිත කම්මිතා මට්ටමට එනකොට මේ පස්සද්ධි කියලා චෛතසිකයක් පහළ වෙනවා. මෙන්න මේ පස්සද්ධි චෛතසිකේ නිසා භාවනාවෙන් රෝග සුව වීම කියලා මෙලොව වශයෙන් ditta ධම්ම වේදනීය වශයෙන් යෝගාවචරයට විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඒකට හේතුව මේකයි මේ යෝගාවචරය ආයේ භාවනාවේ මුල් කාලේ තියෙන අඩදබර කරදර ජායිත ප්‍රදේශේ ඉතාම දැඩි මෙනෙහි කිරීමකින් සහ සංයමයෙන් යුක්තව ඉදිරියට ගිහිල්ලා පස්සේ මතුවෙනා වූ නාම ධර්මත් මෙනෙහි කරමින් එපා ගති, කම්මැලි ගති, නීරස ගති, බයලොන ගති සම්පූර්ණ පහල කරගෙන අර අෂ්ටෝක ධර්මයන් විශේෂයි චිත්ත ශක්තියක් අධිෂ්ඨාන ශක්තියක් ඇතුව ඉදිරියට යනකොට මේ පුද්ගලයා තුළ ධර්මතා විශේෂ නොසලෙන ගතියක් සංහිඳියාවක් පස්සම්බයක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේ පස්සම්බචෛසිකයේ සහිතව පස්සද්ධි කියලා කියන මේකට මතු කරන මතු කරන සෑම රූප කලාපයක්ම බොහෝම නිරෝගී රූප කලාපයක්. හැබැයි මේ සඳහා බෙහෙත් අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙන මොනවාක්වත් අවශ්‍ය කරන්නේ අර ගිය කරගෙන ගිය වැඩපිළිවෙලට ආවෝ සාර්ථකත්වය සහ ප්‍රතිඵලදායකත්වය නිසා එවැනි යෝගාවචරයාගේ හිත නිතරම තරුණ භාවයක් කුසලයි. හැම වෙලාවෙම භාවනාවට ප්‍රබුද්ධ භාවයක් ඇති කරගන්න. මොන කරදරයක් ආවත් ඒක මෙනෙහි කිරීමෙන් යටපත් කළ යුතුයි. මම භාවයක් යටපත් කරලා තියෙන්නේ. මේකත් යටපත් කරනවා කිය පුදුමාකාර ශක්තියක් එන පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්ව බොරුවක් නෙවෙයි ඇත්ත. නමුත් මතක තියාගන්න ඕනේ ඉතින් දෙනකොට මේ යෝගාවචරය බොද්ධංග ධර්ම වැඩෙන මට්ටමට යනකම් හොඳට සතිපත්තනා චිත්ත වේදී ඉදිරියට ගිහිලා මේක කවදාකවත් මේ සීලෙවත් නැති බයලජ්ජ දෙකක් නැති පටන් ගත්ත ගමන් කෙරෙකට කවදාකවත් දෙන්නත් බෑ දෙන්න කතා කරන එක මොන්නේ සම්පජාඤ්ඤ හේතු බල ධර්ම පිළිබඳ නොදැන කරන කතාවක්. නිසා සමහරු ඒක සුතමේ වශයෙන් බොජ්ජංග පිළිත් අස්වල සූ කරන්න හිතනවා. හොඳයි. මොකද කියන කෙනාගේ ගුණ තියෙනවනම් ඒකේ අධිෂ්ඨාන ශක්තිය යම් කිසි ප්‍රතිඵලයක් තියෙනවා. නමුත් වඩාම හොඳ ක්‍රමේ ආන කෙනා තුල මේ පස්සද්ධි සම්පොච්චංගේ වැඩෙන්න අරින්න ඕන. ඒකදී බෑ ලේසි නෑ. එහෙම නැතුව අර කියන විදිහට જાතියක් නැති කිරීම මාර්ගයෙන් ජරාව නැති කරනවා කියන අධියට මත දාලා හේතුවට මත දාලා සුව කිරීමේ ශක්තියක් ඇති කරගන්න බෑ. ඒ නිසා බුද්ධ බුද්ධ ශාසනය අද ගත්තොත් බටහිර ආශියා කරේ කියලා දෙක කොටසකට බෙදන්න පුළුවන්. විවිධ පැති වලට බෙදලා. මේ විශාල වර්ධනයක් අද පෙන්වන්නේ බටහිර රටවල් වල අභාග්‍යගත වගේ එහි බුද්ධ ආගම යන්නේ මෙන්න මේ සුව කිරීමේ සේවාවක් වශයෙන්. හරි මේ නීච තත්ත්වයකටපත් වෙලා තියෙන මුළු ශාසනයම. ඔක්කොම ගනුදෙනුවක් වෙලා තියෙනවා මේ දේ කළොත් මට මේ දේ අවශ්‍යයි. ඒ නිසා ගාණක් ගෙවලා අන්න ඒ සුවකිරීම ලබා ගන්න තමයි මේක කරන්නේ. නරක නෑ. නොකර ඉන්නවට වැඩිය හොඳයි. නමුත් මේ කියන්නේ බලු ප්‍රතිපල. ආපු දේ ආපු රෝගය ආපු ජරාවත් එක්ක හැප්පිල්ල. ඒක අවශ්‍යයි. මොකද මේ පුද්ගලයා තුළ හැඟීමක් ඇති වෙන්න ඕනේ මේ ජරාව තියාගෙන මේ වැඩ කරන්න බෑ. ලෞකික සම්පතක්වත් මේ කාමේ රූප ලෝක සම්පත්තියක්වත් පරලෝක සම්පත්තියක්වත් ලෝකෝත්තර සම්පත් එකක් ගන්න බෑ. අවශ්‍යයි. නමුත් මේ බුද්ධ ආගම කියලා කියන්නේ එහෙනම් සම්බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒ වාගේ රෝග සුවකිරීමේ සේවාවක් පමණක් වුණොත් ඉතින් අර කබර ගොයා තල ගොයා කරගත්තා වෙනවා කන්න ඕනෑවට. ඒ නිසා ධර්මානුකූල බලවත් ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ කොහොමද? මේ පස්සද්ධි චෛසිකේ ඇති වුණාට පස්සේ. පස්සද්ධි චෛසිකේ ඉස්සර කියනවනේ සති, ධම්ම විචය, විරිය, පීති මෙන්න මේ චෛතසික වලින් තොරව පස්සද්ධියක් ඇති කරන්න බෑ. බෙහෙතක් ශරීරගත කරලා හෝ පෙත්තක් තීලා හෝ සංගීතයක් කාණ්ඩ සලසලා හෝ හිතාත ගාලා හෝ කරන්න බෑ. කරන්නේ අර කරන කෙනාගේ තියෙන ශක්තියෙන් ඒ తాවකාලික යටපත් වීමක් පමණයි. නමුත් ඒක yaadena සත්‍යක් වාටපත් වෙන නිසා. ප්‍රතිශක්තිය ඇති කරලා දෙන්න. මුලටම හිත යොදන්න ඕනේ. ඉතින් හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ අද කියන ප්‍රධාන සාකච්ඡාවල විශාල වශයෙන් සාකච්ඡා වෙන මාතෘකාවක් මේක කොයි රටේ සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නවලදී මේ සුව කරගෙන මොනවද මේ අත්තු මේ කරන්න හදන්නේ? නැවතත් කියලා අර කාමභෝගී ලෝකෙට ගිහිලා ආයෙත් අර ලෙඩේම හදාගන්නයි හදන්නේ. කවමදාකවත් ඒ සුව කිරීම නැවත සීලයක පිළිතන්ඩක්ක සමාධියක පිළිතන්ඩක්ක ප්‍රඥාවක් පිළිතන්ඩ නෙවෙයි. බුදුරජාණන් වහන්සේත් ඒව සුව කළා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී. පුරුෂයන් দমনය කිරීමේ මේ සාර්ථී ගතියක් බුදුරජාණන් තුනා. ඒ මොනකටත් නෙවෙයි ඒ බුදුරට ඒත් එක්කම එක්ක සෝවාන් මාර්ගඥානෙ ලබා දීම නැත්නම් අරිහත්ත්වයටපත් කිරීම. ඉතින් උගෝදනේ කන්නේ ඒකේ අවසාන ගැල්ල පැත්තක දාලා මේ අනිකුත් ආගමික ශාස්ත්‍රවරුන් වගේ සුව කිරීමේ සේවාවක් කරගන්න හදන මේක. එහෙම කරන ඇත්තෝ ඒක ලියවලා තවදුරටත් අනෙක් ආගම් වලට විරුද්ධව කතා කරනවා. මෙන්න මේකයි රෙදි නැති වැඩි. නිගණ්ඨය කරන වැඩක් වගේ ඒක. මේකේ තියෙන්නේ එහෙම නෙවෙයි මේ ජරාවට හේතුව ಜಾති. ಜಾති සමුදය ජරා සමුදය. ಜಾති නිරෝධෝ ජරා නිරෝධ. මේ කාරණාව අපි අමතක කළොත් කිසිම වෙනසක් නැති වෙනවා අපි මේ මේ ආගම හෝ කමන්නේ මේ කාම සම්පත්‍ය පිණිස රූප ලෝක සම්පත්‍ය පිණිස යොදා ගන්නා ලාමක තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි කියනවා යත්තක ධර්මාන්වය නැහැ කියලා. ධර්මයේ අනුව කල්පනා කිරීමේ ශක්තිය නැහැ. ඒ මොකද හේතුව මේ ජරා වගේ ධර්මයක මොකද්ද අත්කලමතාන යෝගී කියලා කියන්නේ? මොකද්ද කාමසුකල්ලිකාන යෝගී කියලා කියන්නේ? මොකද්ද මේ දෙක අතහැරීමෙන් ජරාව සම්බන්ධ තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කියන එක තේරුම් ගන්න ඒ ඇත්තට දැනුමේ 150යි කියන්නේ. අල්ලගත්ත පැත්ත පමණයි දන්නේ. ඊට මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා මේකමයි සත්‍යය අනිත් එක බොරු කියලා අනිත් එක ඉගෙන ගන්න කැමතිත් නැහැ කතා කරනවට කැමතිත් නැහැ. ඒ නිසා අල්ලගත්ත පැත්තම යනකොට අනිවාර්යයෙන් මේක යන්නේ රෝදාතර වකල්ලිච්ච වාහනයක් වගේ කවදාකවත් පාරේ හරියට ගෙනියන්න බෑ. මේ தത്വෙට හොඳටම පසුබිමක්. එහෙම නැත්නම් හොඳටම සුදුසුකම් ලබන්නේ විපස්සනා යෝගාවචරය පමණයි. මොනම තාලකින්වත් දන් දුන්නට මොනම තාලකින්වත් සිල් දැක්කට මොනම තාලකින්වත් සමාධිය වැඩුණට ඒ සමාධිය හරියට නොයදෙනව නම් වෙන විදිහට කියන සම්‍යක් දෘෂ්ටියට හේතු වෙන්නේ නැත්නම් ඒ සමාධියෙන්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන් භෝග සූත්‍රීම පමණයි. වෙන්නේත් ඒකම තමයි කරන්නේත් ඒකම තමයි. නමුත් මේ මුළු සංසාරෙම රෝගයක් ඒ මුළු භව රෝගයට මේ වේදානන් වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කළේ ಜಾති නැති කිරීමේ කියලා කියන දෙයක් ඒ අත්තන්ට හේතු ගන්න අමාරු ඒ අත්ත වෙන ඒව පරමාර්ථ ධර්ම උපත කරන්න යන්න බෑ මේ සාමාන්‍ය තේරන දෙක කියක් හැන්නදාම හැබැයි ඒ තේරන දෙයින් අතර නම් මිසක කවදාහක්වත් අර ඒ සිංහ ප්‍රතිපත්තියට එන්නේ නැහැ ඒ නිසා මේ දුක්ඛ සත්‍ය පිටමද මේ කතා කරන මේ කොටසේදී විපස්සනා කරන කෙනාට විශේෂයෙන්ම අර බලව උද බලව උද්‍යප්පේ ඥානෙ පන්නපු කෙනා භංග ඥාන භය ඥාන ආදීනව ඥාන තේරෙනකොට හොඳ තෝම දෙනවා අපි සංසාරේ මේ පල්ලේ කෑල්ල නම් මේට අඩු කෑල්ල නම් හැමදාම අත්දකලා තියෙනවා. අපි හොඟක් බලාපොරොත්තු වෙතුවත් වැඩ කරලා තියෙනවා. නමුත් සෑම බලාපොරොත්තුවක්ම ජරා ව්‍යාධි මරණ වලින් කෙලවරයි. කවදාකවත් අපි මුලට හොයන ගතිය මුලට යන ගතිය යෝනිසෝමනිකාරය නැත්නම් මේ සම්පජාඤ්‍ය ක්‍රියාත්මක කිරීම බොහෝම අඩුවෙන් කරලා තියෙන්නේ මොකද අපි හිතනවා ඒව කරන්න තරම් අපි විවේක ස්පාසු නැහැ අපිට තියෙන්නේ මේ දැවෙන ප්‍රශ්න විසඳන එක විතරයි කියලා හැමදාම මේ දැවෙන ප්‍රශ්න විසඳ විසඳ ඉන්නවා මිස මෙයාගේ ගැඹුරකින් ගැඹුරකට යන ගතියක් මුල හොයාගෙන යන ගතියක් නැහැ මේ මෙවැනි මූල ධර්මයේ තේරුම් ගත්තේ නැති ඇත්තෝ වැඩ කරන්න ගියාම හැමදාම අලුත් වැඩ පටන් ගන්නවා. අලුත් වැඩ පටන් අරගත්තට ඒකේ අවසානයක් කිරීමක් ගැන වගේ කියන්නේ. තින්සා සම්පජාන්‍ය හොඳට මතක් කරලා දෙන්න ඕනේ අපි ප්‍රධානම මූල ධර්ම මොකද්ද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය විමංකාතාවං ගහෙත්ව පබ්බාජේත මං භාන්ති. අනේ ස්වාමීන් වහන්සේ මේ කාට දිවුර මට දීලා නැත්නම් මේක අරගෙන මේ සියලු දුකින් කෙලවර කිරීම සඳහා මම පැවිදි කරනු මැනවි කියන එකයි අපි පැවිදෙදි ඉල්ලුවේ. එතකොට නම් ඉතින් ಜಾති ධර්ම නොවේවා කියනක බලාපොරොත්තු වෙලා නොලැබිලා දුක ඇති වෙන්න පුළුවන්. නමුත් මේ මූලික කාරණා අමතක කරලා අනිකුත් පුංචි කාරණා පුළුවන් කරන්ට ඕනේ කළ යුතුයි කියන ඉස්සරහට යනවනම් කවමදාකවත් අපිට අර විවේකී වාර අපේ මූලික ಜಾති නැති කිරීමේ වැඩ පිළිවෙලට යන්න බෑ. ඒක නිසා මේක කෙටි කරලා අර පන්දිසනාස ලියපු පොතක් මම පරිවර්තනයක ලියලා තියෙනවා යමක් කරන්න ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒකට තමන්ගේ කැමැත්ත තියෙනවද කියලා බලන් දී කියලා කියනවා මේ අනුන් කිව්වරද කරන්නේ නැත්නම් ඇත්තට මේකට තමන්ට කැමැත්තක් තියෙනවා කැමැත්ත තිබුණ දේවල් ලෝකේ හොබාවක් තියෙනවනේ ඒ දේවල් වලින් මේ මහානකමට නැත්නම් මේ භාවනා ජීවිතයට උපාසකමට යුතුයකම් කියලා જાතියක් තියෙනවා ආචාර ධර්මානුකූල සදාචාරමුක කළ යුතුයකම් ඒ යුතුයකම් වලින් අර කැමැති දේ ඔක්කොම තුනට කරන්න යන්න එපා. ගැළපෙන යුතු දේ ගන්නද. ඒ යුතු දේමුත් පුළුවන් දේ විතරක් කරන්නයි කියලා. කළ යුතු දේවල් ඔක්කොම අපිට කරන්න බෑ. මේ ඉන්න පද්ධතියේ ඉහළම එක්කෙනාට වෙන දේ සමහරක් කර දෙයි. මට මෙහෙම කර දෙයි. මේ ටික විතරයි කරන්න පුළුවන්. අන්න ඒ දේ අපි දන්නවනේ. අපි කවදාකවත් අපි නිසා පද්ධතියට අවුලක් වේවුලක් වෙන්නේ නැහැ. අලුත් ජරාවක් එන්නේ නැහැ වැඩි. මේ බොහොම ඈතින් මම මේ මේ අර ජාරා ධර්මයට සම්බන්ධ වෙන්නේ ඈතින්. නමුත් මේ සම්පජාඤ්ඤය අපිට තේරුම් ගන්න ක්‍රමයකට යනකොට ඒ දිනදා ජීවිතේ අනන්ත අපිට මේක සිද්ධ වෙනවා. දැන් කොයි ඉදිරිපත් වෙන්න આવත් මේක මගේ කැමැත්ත තියනවද නැහැනේ පැත්තකට දාලා හිතන කිසි ප්‍රශ්න නැහැ මම ඔකට කැමති. කැමැතිනේ කැමැති වුණත් කල්පනා කරන්න ඕනේ මගේ මට්ටමට. යුතුයකමක් වශයෙන් සදාචාරාත්මක ආචාර ධර්ම වලට ගැලපෙන දේ කොහොමද? එහෙම හොඳ වුණත් මට බැරි නම් මොකද ඊට පස්සේ ඒක නිසා අවසන් කරනකොට මේක පුළුවන්. බැන්න හිතන්නේ මේක මේ ප්‍රධාන කරගෙන යන්න නරකයි. එතකොට මේ අයිතිවාසිකම් ඉල්ලා අපිට පෙළපාලි යන්න දීත වෙයි. එතකොට අපේ මූලික ඒ සමන සංකල්ප මේ භාවනා කිරීම විවේක ශක්ති මොනවා කරන්නද ඒ නිසා හැම වැඩක් කරන්න ගියාම ඒ වැඩේ මූල ආරම්භයට ගිහිල්ලා අපිට මේක කරදරයක් නොවන ප්‍රගතිය පිණිස විතරක් පවතින තාලට යන්න නම් සම්පජඤ්ඤ අවශ්‍යයි. ඒ සම්පජඤ්ඤයෙන් තොරව කවදාකවත් මේ ජරා ධර්මයේ සුව කිරීමේ වැඩ පිළිවෙලට ගියාට ඒක කවදාකවත් සම්නිව කරන්න බෑ. ඒක ඉතින් ලෝක සම්පතයක්. ඒකට හේතුව මොකද? ජරා ධර්මයේ හේතු වෙන්නා වූ ಜಾති ධර්මයේ පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කරනවා. ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නේ මූලාරම්භය හොයන්න අපිට විවේකයක් නැහැ. මෙන්න මේ නිසා තමයි විදර්ශනා භාවනා ඉස්සල්ලාම අපි ඉතින් මම හිතන්නේ පසු කාලීනව මේ සංග්‍රහ කරලා ගත්ත අදහසක් වෙන්න ඇති. නමුත් මේ අපි මේ කියන මතයට සමාන්තරව ගමන් කරනවා. ඉස්ලාම ඊටාම ප්‍රකට තැනින් පටන් ගන්නයි කියනවා. යථාපාකතම් විපස්සනා පිනිවේෂෝ. මොනම දෙයක් ආවත් ඊටාම ගොරෝසු නාම රූප දෙකට කඩාලා බලන්න. මේක තුල වෙන සත්වයේ පුද්ගලෙක් මොනවාක්වත් නැහැ මොනම ධර්මතාවයක් ආවත් කායන පස්සනා වේවා වේදනාන පස්සනා චිත්තාන පස්සනා ධම්මාන පස්සනා මොන දේ හොඳට හිතේ දාලා බලුවොත් නාම රූප දෙකෙන් එහාට දෙයක් ඇත්තේ නැහැ. ඉන් එහාට මේ අපි කියනවා සතෙක් පුද්ගලයේ කාත්මයක් ඉස්ත්‍රි පුරුෂ භාවයක් නැහැ. මෙන්න මේක විග්‍රහ කරනකොට ඒ ආචාර්ය પરම්පරාව කියනවා මේ අවස්ථාවේදී අපි දකින්නේ අරමුණේ මැද විතරයි. ප්‍රකට මැද කවදාකවත් අරමුණක මූල ප්‍රකට නැහැ. මේ අපි ඉපදෙනකොට එක්කෙනෙක්වත් ඉපදිච්ච හැටි තව කෙනෙකුට පේන්න හම්බෙලා නැහැ. ඒව කරන්නේ කරුවල කාමරේ. ඒව සදාචාර නෑ. සමාජ ධර්ම නෙවෙයි. උප්පත්ති අවස්ථාව. ඉපදුනාට පස්සේ දොරට වඩන වෙලාවට නම් කම් වෙනවා, කිරිබත් හදනවා, නෑදෑයි දෙන්න කියන ගොඩක් වැඩ තියෙනවා. මේවා තමයි චාරිත්‍ර කියන්නේ අපේ ලෝකේ. ඒ නිසා උප්පත්ති අවස්ථාව හැමදාම හැංගිලා තියෙනවා. හැම අරමුණකම උප්පත්ති අවස්ථාව හැංගිලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අර ජරාවට වැඩ කරනකොට ಜಾති හොයලම ඉන්නකම් වෙදකම් කරන්න එපා කියන කතාවක් නැහැ. ඒ ජරාවටම උදක වෙදකම් කරන මොකද ඒ පේන වෙලාවේ ප්‍රකට වෙලාවේදී ඒ නාම රූප වශයෙන් බාර. මේක යම් ආකාරයෙන් දසාකාරයෙන් සම්පූර්ණ වුණා නම් මේ සමාධිය ඊගාට වැටෙන්නේ මොකද්ද? ප්‍රත්‍ය බැලීමට හේතුව බලන වෙලාව. එතකොට අරමුණේ මුලමැද දෙකම පේන්න ගන්නවා. මෙන්න මේ හේතුව නිසායි මේ අරමුණක් මතුවෙන්නේ කවදාහකවත් අ හේතුකව මතුවෙන්නේ නැහැ. විදම හේතුකව මතුවෙන්නේ නැහැ. ඒක හේතුකව මතුවෙන්නේ නැහැ. බොහෝ හේතු නිසා අරමුණක් මතුවෙනවා කියන දැනකොට යනකොට සත්‍ය පරිඥාණයට යනකොට මේක මෞංකාර දෙවි කෙනෙක් නැහැ. හේතු ප්‍රත්‍ය පෙන්නේ. මෙන්න මේක බුද්ධ ශාසනය සහ කරන චූලසෝතාපන්න තත්ත්වයටපත් කරන තරම් ඉතාමත්ම බලවත් ඥානය. යමක මුල දැකීම. මේක යමකට වැඩිය හුඟක්ම වෙනස් මුල. ගහ ගත්තොත් කොච්චර විශාල රූස ගතක් වුණත් මුල හංගලා තියෙන. ඒක දැක්කයි කියන කෙනෙක් තවදුරටත් ගහක් නෑ ඒක. මුල හැංගිලා තියෙන තාක් කන්නම් ගහ කොච්චර කපුවත් අද්දම්බුත ගාතාවේ සඳහන් කරනද නැවත නදුවා. මුල බලන්න දෙන්නේ නැහැ තමයි. ඒක තියෙන අඳුරේ. ඒක තියෙන බැහැගෙන ඒකේ අතර තියෙන. මේක මතු ගෙවුවොත් ඉතින් ගහේ අවසාන තමයි. ඒ නිසා පච්චේපරිකා ඥානය කියන එක ඉතාමත්ම සවිස්තරයි. ඒකට මොකද හේතුව? මේ නාම රූප පරිච්ඡේදයට හේතු වෙනා වූ ප්‍රත්‍යය. යෝගාචරය ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න. ඒත් කියන තාම විපස්සනා පටන් ගන්නවත් නැහැ කියන. මේ විපස්සනාව අවශ්‍ය කරන්න විපස්සනාවට පදනම් වෙන මූලික ඥාන. ඉතින් ඔතෙන්ද යනකොට හොඳටම තේරෙනවා භාවනා යෝගාවචරයේ මෙතෙන් යොදවන්න ගියාම කොච්චර දුෂ්කරද කියලා ඒ යෝගාවචරයට මේතුම් තේරුම් කළ දෙන්න පේරතනින් පටන් ගන්න නමුත් පුළුවන් තරම් හේතුවක් දකින්නතාවයට ලං වෙන්න ආරමුණට. නැවත නැවතත් මෙනෙහි කරන්න. ශීඝ්‍රයෙන් මෙනෙහි කරන්න. අර කලින් ගත්ත අරමුණමයි, කලින් ගත්ත සමාධියමයි, කලින් ගත්ත සමාධියමයි බොහෝ වෙලා කරගෙන ඉන්නකොට ඒකේ tire පිටිපස්සෙන් වෙන වැඩ පේන්න පටන් ගන්නවා. මේක ඉතාමත්ම දුෂ්කරයි යෝගාවචරිකුත් වෙනවා. මේ අවස්ථාවේදී තාමත් යෝගාවචරය සටහන් දකින්න ආකාර දකින්න ඒ වගේම අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණ දන මේ සියල්ලම එකට එන්න පටන් ගන්නවා වේග වෙනවා අරමුණ හොඳට වෙනකට වඩා වේග වෙනකොට එක්කෝ බය වෙලා පැත්ත කරගන්නවා එහෙම නැත්නම් හිතනවා මගේ දැන් සත්‍යය සමාධිය කැඩිලා මොකද මේ ෂෝක් එකට හොඳට tempත් වෙලා හිටියා හිත විශේෂයෙන්ම සමතේ ගැන වැරදි අදහසක් ඇති කරගෙන නැත්නම් මෙතෙන් යනකොට පේන්න තියෙන්නේ මේ තිබුණ දේ කැඩුනා තිබුණ හොඳට පෙනීගෙන තිබුණු දර්ශන රූප ඔක්කොම බොඳ වුණා. හොඳ ලක්ෂණ කණ්ණාඩියකින් මූණ බල බල ඉඳද්දි කණ්ණාඩිය බිඳලා ගියාම ඒත් රූප පේනවා. නමුත් ඔක්කොම කඩ කඩ වෙලා. ආනේ තත්ත්වයට යන්න පටන් ගන්නකොට බොහෝ යෝගාවචරයෙන්ද ඉතා දැඩි අපහසුතාවකට පත් වෙන විශේෂයෙන්ම දැඩි ඉච්ඡ සංඥාව තියෙන නැත්තම් දැඩි සුඛ සංඥාව තියෙන නැත්තම් දැඩි සුභ සංඥාව තියෙන නැත්තම් දැඩි ආත්ම සංඥාව තියෙන නැත්නම් මේ පච්ච පරිකන්ඥාන තියාගන්න බෑ. ඒගොල්ලන්ට හිතෙන්නේ නෑ මේ වේගවත් වෙලා අරමුණත් වේගවත් වෙලා හිතත් වේගවත් වෙලා මේ හේතු දැකීම. සියල්ලේ මේ හේතු දැකීම විශාල ප්‍රශ්නයකට උත්තරයක් බව උට පේන්නේ හේතු දැකීම ප්‍රශ්නයක් වශයෙන්. ඒක බලාගෙන ඉන්නකොට ඇතුළට බැලීම කාලේනාස්ති වීමක් එහෙම නැත්නම් ඇඟ දහඩිය දමන ලුණු දැර ගන්නවනේ අලුත් දුකක්. මේ මහත්ය අපි පොර කතාව කොහොමද අපි දුක නැති කරන්නේ කියලා විශාල ප්‍රශ්න මතුවනවා. දැන් සතරා සති ඉදිරිපත් කළ තියෙන කාර්යමුත් පුත්‍ර ඥානවත් ඉදිරිපත් කළා තියෙන්නේ දුක්ඛ සත්‍ය තමයි ඉදිරිපත් කරලා බොහෝම ප්‍රකටයි. හොඳට යෙදීගෙන යනකොට මොන සමුදේ සත්‍යයට හිත යොමු කරනවා. මේක බොහොම සාන්තව බොහොම හොඳට හොඳයි කෝට් අඳගත්ත මහත් එක්ක වගේ තමයි ඉන්නේ. මේ ජරාව ගාගෙන, ලේ පෙරාගෙන ආවුදතේ නෑ. නමුත් වැඩ තේරම කරන්නේ මෙයා තමයි. ඒ නිසා අපි වැඩ තියෙන තැනින් පටන් අරගෙන මේ වැඩේට මුල් ඔපිනියන් දෙන්න ආවු. මහත්ම ගතියෙන් ගත කරාට සියල්ලටම හේතු වෙන දෙයට අපි ලඟ වෙන්න ඕනේ. නමුත් මේ මේ දුක්ඛ සත්‍ය විස්තර කරන මෙතනදී නම් ඉස්සලාම පෙන්නන්නේම හේතුවම. ජාති ධර්මයම. අනිත් හැම තැනකදීම සාසනය බැලුවොත් ඉදිරිපත් කිරීමේදී ඒ ඵලයේ පෙන්නලා ඵලයට හේතු පස්සේ පෙන්න. මෙතනදී හේතුව පෙන්නලා ඊගාට ජරා ධර්මයේ ඉදිරිපත් කරනවා අද අපේ මාතෘකාව වෙලා තියෙන ජරා ධර්මයේ ආ මේකට යනකොට හොඳට මතක තියාගන්න ජරාව අත්‍යවශ්‍යමයි දුක අවබෝධ කරගන්න ඒකට අපිට වෙද්දි විශේෂයෙන් කියවන්න දෙයක් නෑ අපි කරපු කර්ම අනන්ත තියෙනවා ඒ නිසා ජරාව අනිවාර්යයෙන් අපිට ලැබෙනවා ආන්නේ ලැබෙන දෙයට හොඳ යෝනිසෝ මනස්කාරයක් වදවන්න නම් අපි මේක අන්ත දෙක දැනගන්න ඕනේ දැනගෙන හිතන්නේ මේ ජරාව කොච්චර ස්කඩි මේ මේ අද ඇරුවා කවදාකවත් එක ජාතියට යොමු කරවිය යුතුයමයි යොමු කරනවා මයි කියලා දෙයක් නැහැ ඒක අපි ඥාණයෙන්ම යොමු කරවිය යුතුයි යොමු වෙන තාලෙට ජරාවදියා බලන්න මේ ජරාවදියා පෙන්නන මේ සමීකරණයමයි ව්‍යාධි ධර්ම විදියට මරණයට ශෝක පරිදේව දුක්ඛ දෝමනස නමුත් මේ ජරාවටත් වඩා ශෝක පරිදේව දුක්ඛ දෝමනස වල ධානයකට ඉතාමත්ම උත්සන්න බුද්ධියත් එක ගහ ගන්නනවා ඒ රැවුල කඩ කඩ හඬනවා, කෑ ගහනවා, විලාප දෙනවා. ඒ මේ අර ජරාවීම විශාල අන්ත කෙලවර මිස එකම තමයි. මේ සියල්ලටම හේතුව ಜಾතිය බව දැනගන්න නම් මේ වගේ මේ සාමාන්‍ය ඉදිනදා ජීවිතයෙන් බොහෝම වෙන් වෙලා මේකම හැදෑරීමේ කටයුතු කරන පිළිසකට ඇර අනික් අතන බොහොම අමාරුයි. බෑයි කියලා නම් කියන්න බෑ. ඒ මොකද අර පටාචාරා වගේ වෙන්න තියෙන දේවල් ඔක්කොම සිද්ධ වෙච්ච වෙලාවෙත් දුවර සතිය ඉදිරිපත් වුණා නම් ඒ උනත් ඒ උත්සන්න අපහාස්කර තත්ත්වයේ ඒක දැනගැනීමේ ශක්තිය තිබිලා කියනවා. ඒක සර්වඥාන් වහන්සේ හොඳට දන්න නිසා හරියට ආශ්‍රය අනුශේ ඥාන දිහා බලලා ඒ පුදුජන උපදෙස් දෙනවා. නමුත් අපේ මේ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් නැත්තෝ මතක තියාගන්න මේ ජරාව ශ්‍රද්ධාව ඇති කිරීමට ඉතාමත්ම ආසන්න වෙන දුක්ඛ කාරණා. මෙන්න මේ සද්ධාහන් සතනාට පිළිවන් ලැබේ. නමුත් ඒක නකෝපනේ දන් ඉච්ඡේ පත්තම්. ඉච්ඡාය පත්තම් මේක කවදාකවත් ප්‍රාර්ථනා කරපමයි ලබන්න බෑ. ඒ සඳහා අනිවාර්ය මූලික දැනුම මේ කරන්න හදන වැඩේ අපි මේ අල්ලන දන නෙමෙයි අපි මේ හොයන්නේ එතනින් අල්ලගෙන අපි හරියට මුල දක්වාම අරගෙන යන්න. ඒක නිසා මේ කරන වැඩේ පිළිබඳ මූලික දැනුමක් අඩු ගානේ ගුරුවරයා දන්න ගුරුවරයෙක්ගේ අසුරක් මේ මාර්ගයෙන් දිගට වැඩිම අත්‍යවශ්‍යයි. ඒකයි මේ ප්‍රත්‍යක්ෂ ඥානයට කලින් සුතමේ ඥානය සහ අන්වය ඥාන වෙනත්නම් චින්තාමේ ඥාන වැඩගත් වෙලා තියෙන්නේ. අර ඉදත් මම මතක් කරා වගේ බුදුජානනාංශයේ පහළ වෙන්න කලින් පවා උපනිෂද් ධර්මවල ඒක කියලා තියෙනවා. නවිනා ප්‍රමාණේන ක්‍රමේයස් ක්‍රමේයස්ස උප ක්‍රමේය උප උපලද්ධි කියලා. අපිට ලබාගත යුත්තේ ලබා ගන්න ඒ පිටිමද දාන්නේ නැතුව කවදාකවත් වෙන්නේ. ඒ නිසා බණ ඇහිීම මේ වගේ දේවල් සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක් ඕනේ නැහැ කියලා කියන්න බෑ. කවදා හෝ මේ තමන් කරන්න හදන වැඩේ පිළිබඳව මූලික ප්‍රමාණ දැනුමක් නැත්නම් ඒ ලැබෙන අත්දැකීම කවදාකවත් නිසිමඟ යොදවන්න බෑ. ඒ නිසා සරුවචන් වහන්සේ නමක් අවශ්‍යමයි. සම්මාදිට්ඨියක් ඇති කරගන්න සත්තා පරිේෂිතම්බා. සතුන් වහන්සේලමක් සෙවි යුතුයමයි. සාස්තුන් වහන්සේ කරන්නේ ප්‍රත්‍යක්ෂයේ Tamante ඉද දීලා මේ න්‍යාය මාර්ගය පෙන්වනවා මේක මේ ඍජු මාර්ගයක්. ඒ ඍජු මාර්ගය යන්නේ මෙන්න මේ මේ සංදි වලින් හරවගෙනයි. එතකොට ගියොත් නම් හරියට යන්න පුළුවන්. ඒ නිසා ජාත් ධර්ම, ව්‍යාජ ධර්ම, මරණ ධර්ම ගැන සාකච්ඡා කරනකොට හැම වෙලාවෙම ජරා ධර්ම, ව්‍යාජ ධර්ම, මරණ ගැන සාකච්ඡා කරනකොට ජාති ධර්මයේ ආලෝකය අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. තබා නොගත්තොත් කවදාකවත් අපේ උත්තරේ අවසානේ නැහැ. හැම වෙලාවෙම භාගෙට නතර වෙන තැන. ඒ නිසා තමයි අපි සංසාරෙ මෙතෙකයි උච්චර හොඳ වෙන්න පාරමිතා පුරාණ ගිය සංසාරේ නරකයි නිසා සංසාරේ උප්පත්ති ලැබෙන තාකල් මේ අනේකොත් ඔක්කොම මේ දරා ගියාගේ මරණ ලැබෙනවා. ඒ නිසා මේ භවයේ කල්පනා කර ගන්න ඕනේ අපි මේ ලොකු ආයෝජනයක් කරන්නේ. ඒ ආයෝජනයේදී අපි පුළුවන් තරම් ධර්මයේ හදාන ධර්ම සාකච්ඡා කරනවා. ඒ අතරමැද මේ මේ විපස්සනා අනුකූලවම මේින්තර කවදාකවත් මේ කොටස අවබෝධ කරගන්න අමාරුයි. ඒ සඳහා ඒක දිගෑරෙනතාවෙට යනවා මිස අපේ සාමාන්‍ය මේ තර්ක ඥාන ඉදපත් කරන්න බෑ. හැම වෙලාවෙම ගුරුවරයෙක් හෝ හැම වෙලාවෙම ඒවට ලියවිච්ච පොත්පත් වල දැනුම අවශ්‍යයි. මුගාක් වෙලාවට මම ඉදත් මතක් කරන විදිහට මේ කොටස් පිළිබඳව ධර්ම දේශනා හෝ ධර්ම සාකච්ඡා වෙන්නෙමත් නෑ වෙලක් නෑ. ඉතාම